අපි ඒකලේ මරණ සති භාවනාව බලන්න මේ භාවනාව තුලත් අපි වචන පාවිච්චි කළා ඒ වචන සිතේ පුරුදු කළේ විතක්ක ਵਿਚාර විදිහටයි පුරුදුවන්නේ නේ සිතේ පුරුදුවන්නේ. ඒතර ඒ විතර්ක කුසල විතර්ක අකුසල විතර්ක නෙවෙයි. ඒවා කාම විතර්කද නෑ. නෙක්ඛම විතර්ක. කාමයන්ට හිත පිණිස නෙවෙයි මේ විතර්ක තියෙන්නේ. කාමයන්ගෙන් නිදහස් වීම පිණිසයි මේ විතර්ක උදව් වෙන්නේ. දැන් මරණ සති භාවනාව හිතේ හොඳින් පවත්වන්න පුළුවන් නම් මරණ සංඥාව තියෙන්න ඕන නේද? මරණ සංඥාව හිතේ තියෙනවනම් ඒ විතර්ක ඒ සංකල්ප හොඳින් හිතේ පවත්වන්න පුළුවන් වෙන්න ඕන නේ. එහෙනම් මේ භාවනාව හොඳින් හිතේ පවත්ව ගන්න බැරි නම් හේතුවේ සංඥාව හිතේ පිහිටලා නැහැ. කොහොමද අපි කරන්නේ? එතකොට සංඥාව පිහිටව ගන්න ඕන අපි නේද? දැන් මේ භාවනාව හොඳට කරගන්න බැරි නම් කවදාවත් හිතන්න එපා අපිට මේක කරගන්න බෑ. එහෙම අපට මේකට පින්න මදි. ඒ වගේ ඒ වගේ හේතු මුකුත් ගන්න එපා. මේ භාවනාවක් කෙරෙන්නේ නැත්නම් ඒකට හේතුව මොකද්ද? ඒ සංඥාව හිතේ පිහිටලා නැහැ. අසුබ භාවනාව කෙරෙන්නේ නැත්නම් අසුබ සංඥාව හිතේ පිහිටලා නැහැ. මරණ සති භාවනා කරගන්න බැරි ඒ සංඥාව හිතේ පිහිටලා නැහැ. නේද? එතකොට අපි මොකද කරන්න තියෙන්නේ? ඒ සංඥාව හිතේ පිහිටව ගන්න ඕන. කොහොමද පිහිටව ගන්නෙ? මේ භාවනාවන් කිරීමෙන්මයි. එතකොට ඒක තේරුම් අරගෙන පුරුදු කිරීමෙන් ඒ සංඥාව හිතේ පිහිටනවා. සංඥාව පිහිටන්නේ සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා කියලා අපි ඉගෙනගෙන තියෙන වචනෙන් පුරුදු කරන්නේ. වචනෙන් පුරුදු කරනකොට හිතේ නිපුරුදු කරන්නේ. ඒතර හිත තුළ ඒ සංඥාව පිහිටන කලක් එනවා. ඒ සංඥාව පිහිටලා වැඩෙන්න වැඩෙන්න ඒ සංඥා ඇසුරු කරගෙන ඊට අදාළ විතර්ක පහසුවෙන් පවත්වන්න පුළුවන් කලක් එනවා. ඒ නිසා මේ අසුභ සංඥාව මරණ සති භාවනාව අසුභ භාවනාව ආදී භාවනාවන් වලට අදාළ ඒ සංඥාවන් හොඳින් පිහිටව ගන්න උත්සාහ කරන්න. ඒ සංඥාවන් හොඳින් පිහිට ගත්තාම ඒවා කාම සංඥා නෙවෙයි. කාමයෙන් නිදහස් වීම පිණිස වන සංඥාවන්. මෙතන ඒ සංඥා මුල් කරගෙන නික්කම්ම සංකල්ප නැත්නම් නික්කම විතර්ක හිතේ පහසුවෙන් ඉපදෙනවා. ඒ විතර්ක බලවත්ව පවත්තද්දී කාම විතර්ක දුර්වල වෙනවා. කාම විතර්ක බැහැර වෙලා යන්න ඒවා හේතු වෙනවා. යම් වෙලාවකදී නික්කම් විතර්ක තියෙනවා නම් ඒ වෙලාවේ කාම විතර්ක බැහැර වෙනවා. නික්කම් විතර්කයටම හිත නැඹුරු වෙනවායි කියලා භාග්‍යවතුන්ස පෙන්වා දෙනවා. මතකයි අපි ඉගෙන ගත්ත කලින්නේ ඒ නිසා මේ අසුභ සංඥාවාදී සංඥාවන් හොඳින් තේරුම් අරගෙන සතුරු සිතින් යුක්තව හිතේ පුරුදු කරගන්න. පුරුදු කරනකොට කාම සංඥා බැහැර වෙනවා හිතෙන්. තියෙන්නේ නැහැ.